ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ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 සිරින් සැපේච මකසේ සිසිරේ චාපි මුට්ඨියෝ තතෝ වාතතේ ගෝරේ සංජාතේ පටිහන්ති ලේනත්තං ච සුඛත්තං ච ජායිතුං ච විපස්සිතුං විහාර දානං සංගස්සේ අංගං බුද්දේන වන්නිතං තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අත්තමත්තෙනෝ විහාරේ කාලයේ රම්මේ වාසයෙත් බහුසුතේ ඒසං අන්නං ච පානං ච වත්තසේනාසනානිච දදෙය්‍ය උජුභූතේසු විප්පසන්නේන චේතසා ඒතස්ස ධම්මං දේසෙන්ති සම්බ දුක්ඛාපනුදනං යම් සෝ ධම්මං ඉදඤ්ඤායේ පරිනිම්බාති අනාසවෝති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේට අනුර 2594 කුත් මාස පහකුත් දින 22කට පෙර බොමුලාරා වැඩ ඉඳගෙන සපරිවාර මාර පරාජයකට ලෝතුරා බුදු වුණා. බුදු වීමෙන් මාස දෙකක්ම නිවන් සැප වළඳමින් වැඩ සිටියා. රක්මාරාධිනේ පිළිගෙන දසදහසක් ලෝක ධාතුවට එක හඳින් ඇසෙනසේ අනුත්තර ධර්ම චක්‍ර ප්‍රවර්තන සූත්‍රයෙන් ධර්ම දේශනා කොට අසංකේයයක් පිළිසෙට අමාමා නිවන් සුව පානේ කෙරෙව්වා. 18 කෝටියක් බ්‍රහ්මියෝ රහත් වුණා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ සෝවාන් ඵලයටපත් වුණා. ධර්ම රත්නිය සංඝ රත්නියත් එක දවසේ ලොවට පහළ වුණා. මාස 8ක් යනතුරු සරුවක්යන් වහන්සේ නගරයකට වැඩමනකොට සෙනසුන් වශයෙන් ආරණ්‍ය සේනාසනෙම වාසය සඳහා වෙන් කරගෙන හිටියා. ඒ කාලයේ තුල රාතන් වහන්සේලා 1069ක් පහළ වුණා. සරුවක්ඥන් වහන්සේ දහසක් රහතන් වහන්සේ සමග පළමුවෙන්ම වැඩම කොට අදාළේ රජගහ නුවර ලක්තිවන කියන උයනටයි. බිම්බිසාර මහ රජුගේ 120000ක් පිරිස සමග ගිහින් බණ අහලා සියලු මේ ආරි සත්‍ය අවබෝධයෙන් අමාම නිවන සාක්ෂාත් කළා. පසුදින රජවාසයට වැඩම කරවා මහදානිය දීලා වේලවන විහාරයේ සිවුදකින් පැමිණින පැමිණි අනන්ත ගුණ ඇති අනන්ත මේ මහා සංඝ රත්නයේ වෙත බුදුපාමුක් සංගරුවන වෙත සංඝ සතුවට පූජා කළා. එයින් නොබෝ දාසකින් මුළුමහත් රජගහනුවර අවට පර්වත ආශ්‍රිතව මහා විහාරස්ථාන 18ක්ම ඇති වුණ මාස දෙකක් යන කෙටි කාලයේ තුල 20000ක් රහතන් වහන්සේලා එනවර පහළ වුණා. ඒ අතරද සවැත් නුවර වාසී අනාතිපින්නගේ සිටුවරයා 54 කෝටියක් වැය කළා ජේතවන මහා විහාරයේ කරවා බුදුපාමොක් මහා සංඝරුවන වැඩම කරවා මේ අතපැන් වඩා පූජා කරන්න යෙදුණා. ඒ දවසේදී සරුවක්ඥන් වහන්සේ දේශනා කළ අනුමෝදනා ගාථා පෙළයි මේ මාතෘකාවට ඉදිරිපත් කරන්න යෙදුනි. එදා ඒ දේශනාව අවසානයේදී 84000ක් දෙනා අමා මහ නිවන් අවබෝධ කළා. ඉන්නතුනි වෙනත් දවස්වල සේනාසන පූජාවන් පවත්වනවා අද මේ කරන සේනාසන පූජාව නම් කටින චීවර පූජාට සම්බන්ධ වූ බැවින් කටිනානිසංස ලැබෙන සේනාසන පූජාවක් බාටපත් වන දැවිනොයි මේ සම්බන්ධ කිත හැඳින්වීමක් ඉදිරිපත් කරන්න යෙදුනේ. පින්නතුනි මේ ගාථා පෙළේ සඳහන් වෙනවා වැදගත් තේරුම් අර්ථ රාශියක්. එයින් මුලින්ම කියවෙනවා සේනාසනයක් පරිහරණය කරන සිල්ලුතුන් වහන්සේලා ලැබෙන ආනිසංස 13ක්. ඒ මොනවාද ආනිසංස 13? සීතං උන්හං කටිහන්ති අතෝ වාලමිගානිචේ සිරින්සපේච මකසේ සිසිරේ චාපි මුට්ටියෝ අතෝ වාතාතපේ ඝෝරේ සංජාතේ ප්‍රතිහඤ්ඤති ලේනත්තංච සුඛත්තංච ජායිතුංච විපස්සිතුං මේ ගාථා දෙකේ කියවෙන්නේ සෙනසුනක ලැබෙන ආනිසංස 13ක් සීතලෙන් වෙන පීඩා වලකිනවා උණුසුමින් වෙන පීඩා වලකිනවා නපුරු සතුන්ගෙන් වෙන පීඩා වලකිනවා එවැගේම බඩගාන සතුන්ගෙන් විසගුරු සර්පයන්ගෙන් වෙන පීඩා වළකිනවා. එවැගේම මැසි මඳුරුවන්ගෙන් වෙන පීඩා වළකිනවා. එවැගේම දැඩි සුළඟින් වෙන පීඩා වළකිනවා. දැඩි අවරාශ්මියෙන් වෙන පීඩා වළකිනවා. එවැගේම සිසිර කියන්නේ පිනිදෑමෙන් වෙන පීඩාවල කියනවා වර්ෂාවෙන් වෙන පීඩාවල කියනවා එවාගෙම ලේනත් සංචය විවේකීව තමන්ගේ සීලය රැක ගැනීමට උපකාරී වෙනවා. සුඛාක්ඛංචේ සිව් ඉරියව් සුවසේ පවත්වමින් සිතේ සමාධිය වැඩිවීමට උපකාර වෙනවා. ජාහිතුංචේ අෂ්ඨ සමාපatti ලබා ගැනීමට උපකාර වෙනවා. විපස්සිතුං විපස්සනා ඥාන වඩා මගඵල නිවන් සුව සාක්ෂාත් කරගන්න උපකාර වෙනවා. මෙන්න මේ ආනිසංශ 13ක් මේ ගාථා දෙකේ සඳහන් වෙනවා. විහාරේ කාර්යයේ රම්මේ විහාර දානං සංඝස්සේ අග්ගං බුද්ධේන වන්නිතං ඒ නිසා සංඝ රත්නය උදෙසා මේ සේනාසනයක් කරවා පූජා කිරීම අග්‍ර වූ අග්‍රගණ්‍ය වූ පූජාවකයි සරුවක්ඥන් වහන්සේ වර්ණනා කරනවා තස්මාහි පඬිතෝ කෝසෝ සම්ප්‍රසං අත්තමත්තනෝ ඒක නිසා නැනවත් මිනිසෙකු විසින් තමන්ද ලොවි ලෝතුරා හිතසෝ පිනිස කාර්යයේ විහාරේ රාම්මේ විහාරස්ථානියම් එවාගේම සිත් කලුවන් දෙමින් එවාගේම කැපසරු ප්‍රන් දෙමින් විහාරස්ථානයන් කුටිසෙනසුන් කළ යුතුයි වාසයෙත් බහොස්සුතේ ඒ විහාර සෙනසුන් වල ආගම බහොසෘතේ අගම අධිගම බහොසෘතේ කියන ධර්ම විනය ඥානේ සහ ප්‍රතිපත්ති ඥානේ ඇති උතුමන් වාසය කරවා ගත යුතුයි තේසං අන්නං ච පානං ච වත්තසේනාසනානිචේ ඒ උතුමන් වහන්සේලා වෙත සිව්පසේ නිසසේ පරිත්‍යාග කළ යුතුයි. තේතස් ධම්මං දේසෙන්ති සබ්බ දුක්ඛා පනෝදනං ඒ සිල්ලුතුන් වහන්සේලා දුක් කෙලවර කරනු පිණිස ඒ සදාවතුනට බුද්ධ ධර්මයේ දේශනා කරනවා යං සෝ ධම්මං ඉදඤ්ඤාය පරිනිබ්බාති අනාසෝ ඒ ධර්මයේ තේරුම් ගන්නා වූ බෞද්ධයා තමන්ගේ సంతානයේ සීල සමාධි ප්‍රඥා ගුණ මුදුන් පමනවාගෙන සතර මඟ පිළිපෙළ ඵල පිළිවෙලින් ආශ්‍රවයන් කියන ශ්‍රේකරීමෙන් ලැබෙන අමා මහ නිවන් සුවය සාක්ෂාත් කරගන්නවා මේකයි ගාථා පෙළේ කෙටි තේරුම දැන් අද මේ අවස්ථාවේදී එවැනි සංඝ රත්නයේ උපකාරී වන සේනාසන දෙකක්ම පූජා කරගන්න යෙදුන ඒ පූජාව කටිනානි සංස ලැබෙන පූජාවක් බාටපත් වුණා දැන් අපි සලකා බලමු කටිනානිසංස කියන්නේ මොනවද කියලා. කටිනේ කියන්නේ පින්නකුනි සම්මත නාමයක්. තවත් ඒකට තේරුමක් දෙනවා. මහා පොළොවමින් කම්පාන වන ආනිසංස ඇති බැවින් කටිනේ කියනවා. මහා මේරු පර්වතයෙන් සෙලවින හැකි ආනිසංස ඇති බැවින් කටිනේ කියනවා. එවාගේම විනය ශික්ෂාපද රාශියකින් ගාම්භීරත්වයට පත් වූ නිසාද කටිනේ කියනවා මේ නිසා මේ කටිනේ කියන එක අනිකුත් චීවර පූජාවන් සමාන කළ නොහැකි ආනිසංසදායක චීවර පූජාවක් වෙනවා. කටිනියක් සම්බන්ධව තියෙනවා කටිනිය අවලංගු වීමට කාරණා ධාමේ 24ක්. කටිනියක් මනවින් අංග සම්පූර්ණ වීමට කාරණා 17ක් තියෙනවා. ඒවා නිසිසේ සම්පූර්ණ වූ කටිනේ තමයි කටිනියමින් හැඳින්වෙන්නේ. ඒ කටිනේ සරුවක් යන වාසේ අනුමත කොට වදාළේ බුදු වීමෙන් අවුරුදු 20කට පස්සේ ඒ කියන්නේ පින්නතුන් අහලා ඇති බුදු වෙලා 69ක් <clears throat> රහතන් වහන්සේලා දේශ දේශාන්තරයන්ගේ පිටත් කර යවා සරුවක්ඥන් වහන්සේ උරුවල් ගණන්වලට වඩිනකොට සම්මුඛ වුණ කප්පාසික වනසන්න කියන උයනේදී කොසෝ රජුගේ සහෝදර කුමාරවරු 30 දිනක්. ඒ යත්තන්නේ කියන භද්‍ර වර්ගීය කුමාරවරු. මේ සීලුම දෙනා එදා බුදු බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වුණා. ඒ මොහොතේම සෝ දේශනාවෙන් සමහර කෙනෙක් සෝවාන් වුණා, සමහර කෙනෙක් සකදාගාමී, සමහර කෙනෙක් අනාගාමී බාටපත් වුණා. ඒ තිස් දෙනා වහන්සේද ධර්ම දූත සේවාවේ පිටත් කළ සරුවක්ඥන් වහන්සේ සුරේදනවට බැනව කරලා උරුයල කාශ්‍යපාදී තවුස් පිණිස දහසක් දෙනා පැවිදි කරවා අරිහත්යේද පමුණවා වදාලා. ඒ තිස් දෙනා වහන්සේ ජනපද චාරිකාවන් නිනවා කොසෝ ජනම් වේතේන පාවානුවර ආශ්‍රිත පාමීයක කියන ආරණ්‍ය සේනාසනයේ කවුරුදු 20ක්ම තවුස්දන් පොරමින් සිටියා. ඒ කියන්නේ දුතාංග 13 ආරක්ෂා කරමින් පිළිවෙත් පුරාගෙන වැඩ හිටියා. මේ සිත් දෙනා වින්ුනේ නැ එකතම ජීවත් වුණා. මේ සිත් දෙනා වහන්සේ දුතාංග 13 මැනවින් ආරක්ෂා කළා. මේ මාවුරුදු 20කට පස්සේ කල්පනා කළා සරුවක්යන් වහන්සේ දකින්න යන්නේ නැත්නම් හොඳයි කියලා. මොකද අවුරුදු 20කින් දැක්කේ නෑ බුදුබණ අහන්න ලැබුණේ නෑ. වස් සමාදන් වෙන්න ආසන්න කාලයේදී පාත්‍ර චීවර දඩව කුටිසෙනසොන් තන්පත් කොට මේ 30 දෙනා වහන්සේ පාවා ආරණ්‍ය ඉඳලා සවැත් නුවර බලා පිටත් වුණා. නමුත් ජේතවනාරාමයේ තෙන්ද යොදුන් හතක් තියෙද්දී හරියට ඇසල පොය උදා වුණා. ඇසල පොයදාසේ වස්සල වීමද සිද්ධ වුණේ සාකේත නගරයේදී. සාකේත නගරයේ සෙනසුනක වස්සල වී තුන් මාසයක් යන වැඩ හිටියා. වස් අවසානයේදී පවාරණේ පොයට පසු දිනෙම ජේතවනී රාමයේ බලා පිටත් වුණා. මේ පිටත් වෙන ගමනේදී බොහෝම දුෂ්කරතාවන්ට මුහුණ පෑවා. යොදුන් හතක් මානේ යා යුතු දුර ගමනක් මේ පාරවල් ඔක්කොම අඳගෝරු වෙලා තිබුණ වර්ෂාපතනියත් එක්කම දහස් ගණන් ගමයන් ගමන් කිරීම නිසා ස්වාමීන් වහන්සේලා කබන කබන පීවරක් ගානේ ධනක් තරම් හැදෙනවා එපමණක් මේ මඳු වතුරේ ඉහිරිලා ඉහිරිලා සිවුරු තෙමිලා තෙමිලා බොහෝම අපහසුතාවන්ටපත් වුණා ජේතවනාරාමයේ දුකසේ පැමිණිලා පාත්‍රි සිවුරු තන්පත් කොට සරුවක්ඥන් වහන්සේ වැඩෙන ගන්ධ කුටියටම වැඩම කරලා බලවත් චිත්ත ප්‍රසාදයෙන් වෙන වෙනම සිනිපතුල් වැඳලා එකක් රසක වාඩි වුණා. සරුවක්යන් වහන්සේ කරුණ විමසුවා කෙසේද මහණෙනි වස්සාන කාලයේ සමගියෙන් හිටියද සිව්පසයෙන් ක්ලාන්තියක් උනේ නැද්ද? එවාගෙන සැපින් හිටියද සැපින් ආවද මේ විස්තර අහනකොට උන්වහන්සේලා සියල්ල පැහැදිලි කළා. ස්වාමීන් වහන්සේ තුන් මාසයකට පස්සේ ඉස්ලාමයේ ස්ථානයට එන්න පෙය නැගුවේ අපි අතරමං වුණා අතරමං වීම නිසා අපේ දුකක් පැවතුණා එන ගමනක් බොහෝම දුෂ්කරතාවයෙන් අපි ආවා. වස්සාන කාලේ අපි සමගින් හිටියා. සිව්පසෙන් ක්ලාන්තියක් නෑ ස්වාමීනි. එසේ නම් සරුවක්යන් වහන්සේ දැක ගන්න ලැබීමෙන් අපේ ඒ සීල උද්භකම් කටළු අමතක වුණා ස්වාමීනි. අපට මේ මොහොතේදී බුදුබණ පදයක් අහන්න ලැබේවා කියලා බණ අහන්න සූදානම් වුණා. සරුවක්ඥන් වහන්සේ බොහෝම ගැඹීර වූද සංවේගදායක වූද පැතිගන්න සුළු වූද දේශනාවක් පැවැත්තුවා. මානිනේ ඔබද ඔබ අප සෑම දිනම මේ දීර්ඝ සංසාරයේ අපමණ දුක්ඛ ධර්මයන්ද පාත්‍ර වුණා. ඔබ අප සෑම දිනම සසර ගමනේදී හරකුන් වෙලා දෙලි කැපුම් ලැබූ වාරවල ගැලුණේ සතර මාසාගරයේ ජලයට වැඩි. ඌරන් වෙලා දෙලි කැපුම් ලැබූ වාරවල ගැලුණේ සතර මාසාගරයේ ජලයට වැඩි. කුකුලන් වෙලා ගැටලුවන් වෙලා එළුවන් වෙලා එවැගේම ධාමරික මිනිසුන් වෙලා පාරදාරිකයන් වෙලා රාජාපරාධකාරයන් වෙලා බෙලි කැපුම් ලැබුව වාරවලම ගැලුණේ සතර මහා සාගරයේ ජලයට වැඩි මේ දීර්ඝ සංසාරයේ ඔබ අප සෑම දිනම සොහොන් වැඩුවා අප්‍රමාණ දුක්ඛ ධර්මයන්ද පාත්‍ර වුණා මහණෙනි මේ දීර්ඝ සංසාර ගමන ගැන කලකිරීම වටිනා නේද සීල සංස්කාරයන් ගැන නොඇලීම වටිනා නේද සියලු සංස්කාරයන්ගෙන් මිදීම වටිනා නේද කියලා බොහෝම කැටගන්න සුළු සංසාර බය උපදවන දේශනාවක් පැවැත්තුවා. මේ තිස් දෙනා වහන්සේ රාජ කුමාරවරු වශයෙන් ඉඳලා පැවිදි වුණේ බොහෝම සුකුමාල පිරිසක්. එදා ඒ සරුවක්ඥන් වහන්සේ දසෝ දහමින් සිටේ පැහැදීම දිනුවනා කොච්චරද ත්‍රි විද්‍යා සත්‍යවිඥා සිව් පිළිසින් ඥාන සහිතව මහා රහත් භාවයට පත් වේවදාලා එලාවේ පිරුණු පාත්‍රමින් පරිපූර්ණ සංකල්පන ඇති මේ උත්මයන් වහන්සේලා වෙන වෙනම සරුවක්ඥන් වහන්සේගේ ශ්‍රී පාදේ වන්දනා කරලා තමන් ලබාගත් අරිහත්යෙන් බුද්ධ පූජා පවත්වා අහසින් වැඩියා අනදමා හිමියන් වහන්සේ ආගන්තුක සත්කාර සපයා දෙන්න පැමිණි වෙලාවේ මේ පිරිස පිටත් වෙලා අහසින් වැඩියේ එවේලාවේ සරුවක්ඥන් වහන්සේ නියම කළ ආනන්දයේ අද සංඝයාවේ මේ සවැත් නුවර සාමාන්ත සීලෝම සෙනසුන් වල ඉන්න සංඝයා ජේතවනාරාමයට රැස් කළ යුතුයි කියලා. හන්දා වෙනකොට ඔක්කොම දහස් ගණන් සංඝයා රැස් වුණා ජේතවනාරාමයට. එලාමේදී සරුවක්ඥන් වහන්සේ දේශනා කළා මහණෙනි ඈතාතීතයේ සීල බුදු සසුන් වලදී මා සංඝයාගේ හිතසෝ පිණිස කටින චීවරය පිළිගැනීමක් අනුදැනව දාරා තිබුණා. අද පාමීය කාරණ්‍යයේ සිට පැමිණි 39ක් භික්ෂූන් වහන්සේලා බොහොම දුකසේ ආවේ කටිනානි සංසයක් නොලැබුණු නිසායි. එනිසා මගේ ශාසනයේ සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලාට හිතසුව පිණිස මම කර්ණ චීවරයක් පිළිගැනීමට අනුමත කරනවා කියලා දේශනාවක් කළ අනුජානාමි භික්ඛවේ වස්සං උත්තානම් භික්ඛූනම් කටිනං අත්තරිතුම් අත්තත කටිනානං වෝ භික්ඛවේ පංචකප්පිසanti අනාමන්තචාරෝ අසමාදානචාරෝ ඝනභෝජනං යාවදත්ත චීවරං යෝච තක්‍රේ චීවරුප්පාදෝ සෝචනේ සම්භවිසති කියලා කටිනේ පැනෙව්වා මහණෙනි පෙරවස් සමාදන්ව මහා පවාරණේ කරගන්නා ලද උපසම්පන්න භික්ෂූන් වහන්සේලා වැඩින්නා තැනක කටිනයක් ඇතිවීමටම අනුදන වදාරමි කටිනයක් ඇතිවීම නිසා භික්ෂු සංඝයා වහන්සේට මේකේ ආනිසංස පහක් ලැබෙනවා අනාමන්ත චාරයේ අසමාදාන චාරයේ ඝන භෝජනයේ යාවදත්ත චීවරයේ යෝචේ తත්‍රේ චිවරුපාදේ කිනානිසංස පහ මානිනිය අනාමන්ත චාරයේ කියන්නේ වික්ෂුන් <clears throat> වහන්සේට තියෙනවා නේද ශික්ෂාපදයක් ආරාධනයක් තියෙද්දී ඒ ආරාධන ඉෂ්ට කරෝ නොකරෝ ස්ථානෙන් බැහැර යනවා නම් අනිත් භික්ෂූන්ගෙන් අවසරගෙන පිටත් වෙන්නට ඕනේ එසේ නොකළොත් ආපත්‍ති සිද්ධ වෙනවා කඨිනානිසංස මාස පහේදී ඒ ආපත්‍ය සිද්ධවන්නේ නැහැ. මේක අනාමන්ත චාරානිසංසයයි. ඒක සාමාන්‍ය සක්විති රජ කෙනෙකුගේ මේ තත්වයට පත් වෙන ආනිසංසය. සක්විති රජතුමාට ගමනක් යන්න කාගේවත් අවසරයක් අවශ්‍ය වන්නේ නැහැ. සක්විති රජතුමා අහසෙන් ගමන් කරන්නේ සතර මහා දීපේතන ලෝක වැඩ සැලසුණු පිණිසයි. ලෝවැස ජනතාව පන්සිල් පිළිතුවනවා, අටසිල් පිළිතුවනවා, නොවැස ජනතාවට සුගතියට මඟ පාදා දෙනවා සක්විත රජතුමා. ඒ වගේ සිල්ලුතුන් වහන්සේලා ගමනක් යන්නේ ලොවට වැඩසලසනු පිණිසයි. නාසල වැඩින්නේ ධර්මචාරිකාවකයි. මේ ගමනේදී ඇවැත්ම වෙන්න හේතු වෙන්නේ මේ කත්මී පූජා කළ කුසල බලයෙන් දායක පින්නතුනට භවයක් පාසා චක්‍රවර්ති සම්පන්න ලැබෙනවා. නමුත් මේ සම්ප්‍රත්තියේ නෙමේ බෞද්ධයන් පතන්නේ අනන්ත ජාතිවල සක්විත රජයලා කියනවා අපි අපට මේ වාගේ කටිනානිසංස බලයෙන් භවයක් භවයක් වාසාම කුණුපන් තන සිතෝ පැතෝ පරිද්දෙන් ගානාදී දසපාරමී පුරලා සීල සමාධි ප්‍රඥා ගුණ වඩලා ධ්‍යාන මෙච්ඡා විපස්සනා වඩලා මාර්ගඵල සුවසේ සාක්ෂාත් කරගන්න කටිනානිසංස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළා කියනවා දෙවෙනි කාරණේ අසමාදාන චාරය උපසම්පන්න භික්ෂුන් වහන්සේට තේනවා තුන් සිවුරු අදිෂ්ඨානියක් එක සිවුරකින්වත් එක රැයක් වෙන් වෙලා හිටියානම් නිස්සග්ගය කියන ආපත්‍යයටපත් වෙනවා නමුත් කටිනානිසංස මාස පහේදී ඒ ඇවත සිද්ධ වෙන්නේ ඒ නිසා ඒ කටිනානිසංසේ හරියට යන යන තැනට තීවර බරක් නැතුව යාගත හැකි පාසු වේරණයක් ඒ කාර්යන සාක්විත රජකයනෝගේ ගමනක් වාගේ සක්විති රජතුමා යන යන තැනට බත් මුල් බැඳගෙන යන්නේ නැහැ. ඒ වගේම ගමම් වියදම් මිල මුදල් ආදී රැගෙන යන්නේ නැහැ. ගිය ගිය තැන එතුමාට මේවා පහළ වෙනවා. ඒ වාගේ කටිනා නිසංස බලයෙන් වික්ෂුන් වහන්සේ ලැබුණ මේ අනුසස් හේතුවෙන් දායක පින්නතුනට භවයක් පාසාම සිතූ පැතුසේ ගිය ගිය තන දාන ආදී දසපාරමී පුරන්න උපනොපන් තන සීලාදි ගුණ පුරන්න උපනොපන් තන ධ්‍යාන අභිඥා උපදවන්න ශක්තියක් ලැබෙනවා බැවින් මේ කුසල බලයෙන් නිවන් දකින අතුරු උපනුපන් තන බෝධි සම්භාර පුරාගෙන සුවසේම ආරි සත්‍ය අවබෝධයෙන් සතර මඟඵල නිවන් සාක්ෂාත් වීමට හේතු වේවා කියලා අපි අදිස්ථාන කළ යුතු වෙනවා තුන්වෙනි කාණේ ඝන භෝජනයේ ඒ කියන්නේ දාන ආරාධනා කර නොදන්නා නොදරු මිනිසයෝ කැපවච අකපවචනෙන් ආරාධනා කරන අවස්ථා තියෙනවා අපේ බග්දාණයට වඩින්න, අපේ පිට්ටු දාණයට වඩින්න, අපේ ඉන්දියාප්ප දාණයට වඩින්න ආදි වශයෙන් නම කියලා ආරාධනා කළොත් ඒක අකපයි ඒකට කියන ඝන භෝජනී කියලා. හතර නමක් හෝ වැඩි දෙනෙක් ඒක පිළිගත්තොත් කලහල විසක් වාගේ අටක භෝජනයක් වැළඳීමේ ලෝකිලිගිලෙන් වෙනවා. නමුත් මේ කටිනානිසංස මාස පහේදී ඒ ඇවත සිද්ධ වෙන්නේ නැහැ. ඒකනේ ධර්මචාරිකාවක වඩන ස්වාමින් වහන්සේලා ලොකු පහසුවක් වෙනවා. එනිසා ඒ විදිහ ආනිසංසයක් කටිනෙන් සංඝයාට ලැබෙන බැවින් දායක පින්වතුන්ද සසර වසනාතුරු කවදාක්වත් මිච්ඡා ආජීවයක් සිද්ධ වෙන්නේ නැහැ. එවාගේම කවදාකවත් වසවිස ශරීරගත වන්නේ නැහැ. සතෙක් සර්පෙන් දෂ්ට කරන්නේ නැහැ. කෙනෙකුගෙන් අනතු දක්වන්නේ නැහැ. ඒ වාගේ ලෞකික ආනිසංසයන් ලැබෙන අතර අපි ප්‍රාර්ථනා කළ යුතු වන්නේ කටිනානිසංස වශයෙන් අපට භවයක් භවයක් පාසා සම්්‍යක් ආජීවයෙන් ජීවත් වෙමින් උතුණුපන්තන වසවිස ශරීරගත නොවේ ඒ වගේම సంతානගත 1500ක් පමණ මේ කෙලෙස් වසවමාදා ගමා නිර්වාණ අමෘතේ වළඳන්ඩ මේ තුන්වෙනි කඨිනානිසංසයේ හේතු වේවා කියා ප්‍රාර්ථනා කළ යුතු වෙනවා හතරෙනි කාණේ යාව දත්ත චීවරයේ වර්ෂාන කාලේ භික්ෂුන් වහන්සේලා චාරිකාල වන්නකොට වැස්සෙන් පෙමෙන අසූර වේලා ගන්න ලැබෙන්නේ නැහැ එහෙම අවස්ථාවල වැඩිපුර සිවුරු තබා ගැනීමට මේ හතරවෙනි කටිනානිසංසයෙන් හේතු වෙනවා. ඒක නිසා වික්ෂුන් වහන්සේට අදිෂ්ඨාන නොකල විකල්පනේ නොකල වැඩිපුර සිවුරු පරිභෝර කිරීමේ පහසුවක් මේ කටිනෙන් මේ කටිනානිසංසයෙන් ලැබෙනවා. ඒ ආනිසංස වශයෙන් දායක පින්නතුන්ද සසර වසනාතුරු ප්‍රමාණාතික්‍රාන්ත භාභෝග සම්පන්න ලබන්නේ හේතු වෙනවා. සක්විති රජතුමා ලැබෙන සම්පත් අනන්තයි අපරිමාණයි. ඒ වගේ ප්‍රමාණ ඉක්මවලා සිමේ සම්පල් ලැබෙන්න හේතු වෙන මේ කටිනානිසංස හේතුවෙන් දායක පින්වතුන් සසර ගමනේදී හිතුවාට පැතුවාට වඩා උසස් සම්දමින් ලෞකික සම්පල් ලබන්න හේතු වෙන අතරතේ හිතන පතනවාට වඩා ලෝකෝත්තර මාර්ගඵල නිර්වාණය සඳහා හේතු වෙන දාන ආදී දසපාරමී පුරා ගන්නට බෝධිපාක්ෂ ධර්මයන් දිනු කර ගන්නට ධ්‍යාන විඥා මාර්ගඵල හිතුවාටත් වඩා උතුම් ලෙස මුඳුන් ප්‍රමනවාගෙන මගඵල නිවන් සුව සාක්ෂාත් කරගන්න හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පස්වෙනි කාරණේ කියන්නේ යෝචතත්‍ර ජීව රූපාදේ නමින් යම් සෙනසුනක සංඝ සතුවට සිවුරු පූජා කළා නම් ඒ සියල්ලම කටිනෙහි නිවික්ෂුන් වහන්සේට අයිති වෙනවා කටිනානිසංස මාස පහේදී. ඒක සංඝිකදී පෞද්ගලික නියමයේ පුදුම ආශ්චර්ය ප්‍රාත්‍යාරේ ජනක ආනිසංසයක්. ඒ චීවර මාසය කියන්නේ කඨිනානිසංස මාස පහේදී ඒ ස්ථානේ පූජා කරන සීලම තුන් මේ පරිස්පාරි කියන්නේ සංඝ සතු කරන පූජාවල් සියල්ලම එක භික්ෂුන් වහන්සේ නමකට අයිති වෙනවා. උන්වහන්සේගේ කැමැත්තෙන් අනිත් අයට බෙදා දීමට පුළුවන්කම තියෙනවා. ඒක හරියට සංසාර ගමනේදී අර සක්විති රජු වන්නේ කොයිතරම් සම්පන්න ලැබුණත් කිසි කෙනෙකුගේ ඊර්ෂ්‍යාවක් වන්නේ නැතුව වගේ කඨිනානිසංස වාසයෙන් සසර වසනා තුරු මේකේ නානිසංස බලයෙන් තමන්ට ලැබෙන සම්පත්තුවට කවදාකවත් කෙනෙකු ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. රජුන්ගෙන්, සොරුන්ගෙන්, සතුරුන්ගෙන්, ගින්නෙන්, ජලයෙන්, අප්‍රිය අමනාපයන්ගෙන් කවදාකවත් විපතක් වන්නේ නැහැ. ආලකමන්දා රාජධානී සම්පත් වාගේ සුරක්ෂිත වෙනවා. ඒ ලෞකික සැපතක්. නමුත් අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ සසල වසනාතුනි නිවන් දකිනා තුරු අපට ලැබෙන දාන ආදී පාරමී ධර්මයන් පුරා ගන්න මායාවෙන්වත් බාධාවක් නොවේවා උපනුපන් කෙන කිසි කෙනෙකුගෙන් බාධාවක් නොවේ දස පාරමී පුරාගෙන එවාගේම බෝධිපාක්ෂ ධර්මයන් දිනු කරගෙන ධ්‍යාන අධිඥා දිනු කරගෙන අනුපිළිවෙලෙන් විපස්සනා වඩලා පංචමාර බල ධර්මයන් අභිභවනය කොට ලැබෙන අසංකත ධාතු සංඛ්‍යාත අමාමහ නිවන් සුව ලබන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු මේ තේන ආනිසංස භා භික්ෂු සංඝයා වහන්සේ ලැබෙන මේ බැවින් කටනේ පූජා කරන පින්වතුන්ද මේ ආනිසංස භවයක් පාසා ලැබෙන අතරත තමන්ට ලැබෙන සම්පත් වලට කවමදාකවත් කිසිදු විපත්තියක් නොවේ ඒවා ආරක්ෂා වෙන අතරත එමන්ින් දානාදී දසපාරමී පුරා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ති නිවන් සුව සාක්ෂාත් කර ගන්නට හේතු වෙනවා හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කළ යුතු වෙනවා දැන් මෙතෙන්දී ප්‍රධාන වශයෙන් එක කර්ණ චීවරයක් තමයි සංඝ රත්නයේ බාරගන්නේ අනිත් සියල්ලම පරිවාර කර්ණ පූජාවන් බාටපත් වෙනවා ඒවා සියල්ලම කටින ආනිසංස බාටපත් වෙන බැවින් හැම දිනාටම එකසේ පිනේ ආනිසංස ලැබෙනවා කෙනෙක් නැවතත් අපි සිහිපත් කරනවා එනිසා දැන් කාල වේලා ඉක්ුත් වේ යන බැවින් මෙතකින් අපි සෑහීමකටපත් වෙන අතරතේ මේ හැම දෙයක්ම අපි සිද්ධ කරන්නේ සම්මා සම්බුද්ධ ශාසනයෙහි අභිවෘද්ධියේ ප්‍රාර්ථනා කරගෙනයි කියලා පළමුවෙන් හිතන්නට ඕනේ. අපේ පූජනීය රාජකීය පඬිත කඩවැද්දේ ශ්‍රී ජිනවංශා විදාන මාහිමියන් වහන්සේ සහ පූජනීය රාජකීය පඬිත මාතරිසිරි ඥානාරාමා විදාන මාහිමියන් වහන්සේ දෙනම මේ ශ්‍රී කල්යාණ යෝගාත්ම සාස්ථාන මෙතේ ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්ති සංවිධානය ආරම්භ කරන්න යෙදුනේ මේ තාරුදු 55කට ඉස්සර වෙලා එමක් නිසාද සම්බුද්ධ ශාසනයේ ශීඝ්‍රයෙන් පිරිහෙන යනවා දැක්කා වික්ෂුන් වහන්සේලා ලෞකික දේවල් වලටම ඇලී ගැලී වාසය කරමින් මිල මුදල් හම්බ කරමින් තවත් නකුණකට යුතු දේවල් යෙදීගෙන සිටින බැවින් ශාසනය ඉක්මනින්ම ගිලී යන බව දැනගෙන අය මේ මාහිමියන් වහන්සේලා ශාසනය සුරක්ෂිත වෙනු පිණිස මේ උතුම් වැඩසටහන ආරම්භ කරලා මෙතෙක් කල් පවත්වාගෙන ආවේ ඒ වාහිමියන් වහන්සේලාගේ පරමාර්ථයෙන් සුපේසල ශික්ෂාකාමී වූ ධර්ම විනීතර ප්‍රතිපත්තිදර බුද්ධ පුත්‍රයන් වහන්සේන ඇති කොටගෙන සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කරමින් ඥාන අභිඥා මාර්ගඵල දක්වා දියුණුව දකින්නට සම්බුද්ධ ශාසනය තුලින් ලැබේවා කියන මේ ප්‍රාර්ථනාව වෙනුයි. ඒ සඳහා මේ මාහිමියන් වහන්සේලා මූලික පදනම ලැබුවා මෙතෙක් කල් පවත්වාගෙන ආවා දැනට වැඩි ඉන්නේ සුකේසල ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ ඒ උතුම් පිළිවෙත් මඟ අනුගමනය කරනවා උන්වහන්සේලාගේ දියුණුව ප්‍රථමෙනුයි මේ විදිහේ පින්කම් කරමින් හැමදෙනාම ධෛර්යය දෙන්නේ එනිසා මේ වෙනුවෙන් තුන් මාසයකට පෙර මේ ස්ථානයේ මහා සංඝ රත්නයේ ආරාධනා කොට වස්වසවා ගත්තා තුන් මාසේ පුරා දාන ආදී පින්කම් කළ යෙදුණා එවාගේම නිත්‍ය සීල, උපෝසත සීල, සමාදන් වෙමින් සීල භාවනාදී පිළිවෙත් කරමින් බොහෝ දෙනෙක් නිවටට යොමු වන මේ කාලය තුළ අප්‍රමාණ කුසල් රැස් කරගෙන දියුණු කරගත් ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ඇතිව අද මේ දවසේදී මහා සංඝ රත්නයේ මම හිතනවා 100කට වැඩි පිරිසක් මේ ස්ථානයේට වැඩම කරවා ගන්න යෙදුණ. මේ මහා සංඝ රත්නයේ උදෙසා උදේ පාන්දරම සීල පායාස බුද්ධ පූජා පවත්වා සම්බුද්ධ ශාසන අභිවෘද්ධියේ ප්‍රාර්ථනා කළා. එනමක් සසුන්ගතව පැවිදි කරන්න යෙදුණ ඊයේ සංඝාවේ විශේෂ බුද්ධ පූජා බෝධි පූජා පවත්වා දෙවියන් සෑත ලෝකයාට පින් අනුමෝදන් කළා. දැන් මේ උදෑසන මහා සංඝ රත්නය වැඩම කරවාගෙන ගෞරව සම්ප්‍රයුක්තව සීලේක පිහිටලා මේ සපරිවාර කටන චීවරේ පූජා කළා. ඒකම මේ <clears throat> කුටිසේනාසන පූජා කරන්න යෙදුණා. මේ කාලය තුල මහා සංඝරත්නයට හා එන යන සදහතුනට පාසෝ පිණිස බොහෝ දේවල් මෙතන සම්ප්‍රාදනය වී තියෙනවා පාරවල් හදලා තියෙනවා තවත් තවත් අවශ්‍යතා සම්පූර්ණ කරලා තියෙනවා ඒ සියල්ලම අද මුඳුන්පත් කරමින් මේ සිද්ධ කර ගන්නා ලද සකල කුසල සම්භාර ධර්මයේ අද අපේ මේ සම්බුද්ධ ශාසනය නිසා සැනසෙන බැවින් අනාගත අවුරුදු 5000 පිරෙන තුරුම ශ්‍රී ලංකාද්වීප ධර්මයේ තලයේ කිසිම අන්‍යාගම් බලවේගයකින් යටපත් නොවි ගගනතලයේ දිදුලෙන බැබැලෙන සඳ මණ්ඩල හිරු මණ්ඩල මෙන්න සම්බුද්ධ ශාසනයේ ඒකාලෝකව බැබැලෙමින් තුන් ලෝකයට සදාම් කෙරෙන වේදුවමින් නිර්මලව පවතිවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. එවාගෙම ශාසන භාරධාරී සංඝ පිටුන් වහන්සේලා ප්‍රදාන බුද්ධ පුත්‍ර මහා සංඝ රත්නයට සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණීය කර ගනිමින් ලෞකික ආශාවන්ගෙන් තොරව නිත්‍ය මේ නිත්‍ය වශයෙන්ම ධ්‍යාන විඥා මාර්ගඵල නරුවාණේ දක්වා දියුණු වෙමින් සදාම් ආලෝකේ ලොවට බෙදා දෙනු පිණිස අප මේ රැස් කරගන්න කුසල සම්භාර ධර්මයේ ආශිර්වාද පූජාවක් වේවා කියා මෛත්‍රී වඩමු. අපවත් මේ වදාළ අතිපූජනීය රාජකීය පඬිතේ කඩවැද්දේ ශ්‍රී ජිනවංශාභිදාන මාහිමියන් වහන්සේටත් අතිපූජනීය රාජකීය පඬිතේ මාතර ශ්‍රී ඥානාරාමාභිදාන මහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේටත් එවාගේම යෝගාස්ම ශාස්ත්‍රාවේ දුදුලමින් ගදලමින් සිත අපවත් වූ සියලුම සංඝ පිතෘන් වහන්සේලාටත් මේ කුසල සම්භාරයත් වේවා ඒ මාහිමියන් වහන්සේලා නැවත නැවත ශ්‍රී ලංකා දීප ධර්ණී තලයේ පාලවෙමින් බුදු සසුනේ බෝධි සම්භාර පුරාගෙන මතු ලෝතුරා බුදුබාම ලබත්වා කිය අපි ගෞරවයෙන් පින්පමුණුවම ඒකම හොඳයි ඒකම මේ ස්ථානයේ ආරම්භයේ පටන් ඒ කියන්නේ ආරණ්‍ය සේනාසනයේ ආරම්භ කරන් ඉස්සර ගුණවර්ධනාරාමයේ නමින් එතන ආරම්භ කළ පින්වත් මාදම්පාගම විදානාරාච්චි ගුණාර්ධන රාළහාමිතුමා නන්ටත් එතුමාණන්ගේ පවුලේ අභාව ප්‍රාප්ත සියලුම ඥාතීන්වත් මේ ස්ථානයේ ආරණ්‍ය සේනාසනයක් බාට පමුණුවලා උපකාරී වූ ජයසෙන් සේනානායක මහත්මයා එම ජනත් කරුණාදත්ත මහත්මනි සුමන කරුණාරත්න මහත්මයා චෛන්මන් වික්‍රමරත්න මහත්මයා සරත් වික්‍රමරත්න මහත්මයා වෙන්සන් විජයවර්ධන මහත්මයාගේ මූලික උපකාරක ශීල දෙනාටම එවාගේම සමලින් වික්‍රම මේසේ වික්‍රම රත්න සේනානායකේ මහාමිනී තුමියට එවැගේම මේක භාගී උපකාරී වූ සීලම අභාව ප්‍රාප්ත දායක කාර්කාගේ පින්නතුන් ගුණවර් ගුණසේකර මව්පිය දෙපළ එවැගේම සුමන කරුණාරත්න මව්පිය දෙපළ ආදී සෑම දෙනාට එවැගේම අද මේ මොහොතේදී කටන පූජා කළ පින්වත් ප්‍රේදාර්ථිනී වීරසිංහ දොස්තර මහත්මියගේ දයාබර මෑණියන් වන එලෙන් වීරසිංහ මහතාවට එවගේ මේ සහභාගී වූ සීල දිනාගේ මිය පරලෝකයේ ඥාතීන්වත් මේ කුසල සම්භාරයත් වේවා මෙතින් මෙලින් මේ සෑම දිනාට භවයක් වාසා සුගති සම්පත සිද්ධ වේ මතු ප්‍රතු බෝධි ඥාන වලින් අමා මහ නිවන් සුවක් වේවා කියා කරුණාවෙන් පින්දෙමු ශාසන ආරක්ෂක ලෝකපාල පාත්මා ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ මේ පින් අනුමෝදන් වෙත්වා දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් වැඩෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාට බෞද්ධ ජනතාවට මේ පින්වත් සීලම දෙනාට දේව ආරක්ෂාව සලසා දෙත්වා සතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා ආශ්‍යා මෛත්‍රීන් පින් පමනුවම එසේ මෙහෙත්වත් මඳහත් අහිතවත් සෑම සත්වයන්වත් මෙම පූජන ස්ථානයේ සිට අවත ගම් නගර ලංකාව දමදිවුතල මේ සක්වල සීල සක්වල දසනිසා වාසී සමස්ත ලෝක සත්‍යාද මේ පින ලැබේවා සියලු සත්වෝ නිදුක් වේත්වා නිරෝග වේත්වා සුවපත් වේත්වා තෙරුවන් සරණ වේත්වා නිවන් මඟ ගමන් කෙරේත්වා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා ආඛ්‍යා මෛත්‍රීන් පින් සමුනුවම් තුන්සිත ප්‍රාගවාගනේ බුදුසසුනේ චිරජීවනයේ ප්‍රතිමින් සංගරුවනට ආයුවන් සැප බල ඥාන පිරිනමමින් කාර්මී සීරසෙන් සිදු කර ගන්නා ලද මේ උදාන කුසලානුභාවයෙන් සහ බුද්ධාදී රත්නත්‍රානුභාවයෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් මේ පින්කම සංවිධාන කළ ශ්‍රී සම්බුද්ධ ශාසන අනුග්‍රහ සමිතියේ සභාපතිතුමාණන් භාණ්ඩාගාරිකතුමාණන් ලේකම්තුමාණන් ප්‍රදාන කොට ඇති නිලධාරි මණ්ඩලයටත් එවාගේම සෙසු සමාජික පිරිසටත් එවාගේම ලීන මහත්මයලාටත් එවාගේම උපස්ථායක පින්නතුන්ගත් මේ ස්ථානයේ සිවුදිගින් එන යන සීලම දායක තාරකාදී පින්නතුන්ටත් එවාගේ මේ භාරකාර මණ්ඩලයේ පින්නතුනට එවාගේම <clears throat> අසල්වාසීන් සාදු කියා සිත් භාගවාගා සැමටත් අද මේ කටන පූජා පැවැත්වූ පින්වත් ප්‍රේදර්ශනී වීරසිංහ මහත්මිය ඇතුළේ පියතුමාණන් ඇතුළු පවලේ සැමටත් එවාගේම මේ කටයුතු සඳහා දිවා රාත්‍රී දෙකේ වෙසෙමින් යෙදෙන සෑම දිනකට එසේම කුටිසේනාසන පූජා කළ පින්වත් මුතුමාල මහත්මයලා හා මල්ලිකා කරුණාරත්න මහත්මයාදී සෑම දෙනාටත් එවාගේම දාන උපස්ථාන කළ අපේ ජගත් මහත්මයාලාදී පින්වත් සෑම දෙනාටත් දන්සල් පැවැත්වූ අයට ශබ්ද විකාශනී පහසුකම් සැලසූ අයට තවත් තවත් උපකාර අනුග්‍රහ කළ සීලම දෙනාටම එවාගේම පාර හැදූ කග්ගොඩාරච්චි මව්පිය දෙපළටත් මෙලොව වශයෙන් ඇති අසනීපකම්, අපලෝපද්‍රව, අතුරු අන්තරාය, නවග්නා දෝෂ, සතුරු කරදර, මාර්ග බාධක සියල්ල හිරුදුට අඳුරසේ විහෙත විද්වාසනේ වේවා. තබන තබන පීවරක් ගානේ රත්නත්‍රේ සූවිසි මා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. රජසොර සතුරු ගිනි ජල වාසවිස ආවියා උදාද විපත්ති වලකීවා. කායික මානසික සැනසෙල්ලේ දෙලව දිනුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. ගුණ නුවණින් ධන දාන්නේ යසේසුරින් ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් පෙරපස මෝරණ සඳක්මින් දිනෙන් දින ජීුණු වේවා සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ පිරිතිරි ශාස්ත්‍රීක වේවා දින්සත් සත්වර්ෂාධික කාලයක් මේ බුදු සසුනේ දාන සීල භාවනාදී කුසල් පාරමී පුරා ගැනීමට සෑම දිනාට තෙරුවන් සරණින් දීර්ඝාස ලැබේවා සතර වසන අතුරු භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයම ලැබේවා සිල්වත් ගුණවත් නනවත් බෝසත්දමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාවන් දකටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහා රහතුන් වහන්සේ නිසනසේ පැමිණවදාලේ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමාමහ නිවන් සුව සුවසේම සාක්ෂාත් වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමින් ඥාතීන් දෙවියන් සීල සත්‍යයන් පින්පෙත් අනුමෝදන් කරමු ඉදං භුඤ්ඤාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං භුඤ්ඤාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්ප්‍රති සිද්ධියා එත්තාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ භූතානුමෝදන්තු සම්බ සම්ප්‍රති සිද්ධියා එත්තාවතාජයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සම්බ සම්ප්‍රත්‍ය සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ඨා ජිභුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරන් රක්ඛන්තු ත්වං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සකං සමාගම හෝතු යාව නිම්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගම හෝතු යාව නිම්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා ප්‍රමුඤ්චතු මහා සංඝ රත්නය වෙනුවෙන් අවසංවරතා ප්‍රයාසින්සෙන ප්‍රාර්ථනා කරනවා. මේ වාගේ අවුරුදු 120ක් නමුත් හැම දිනාට නිරෝගී සුවයෙන් සම්බුද්ධ ශාසනයේ පාරමී පුරා ගන්න දීර්ඝාසත් වේවා. සම්නීතියෝ විවඤ්ඤන්තු සම්ම රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වන්දා පචායිනෝ චක්කාරෝ ධම්මා වන්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවතේ අතෝ නිබ්බාන සම්ප්‍රක්ඛි මිනාතේ සමිජ්ජතු ධර්මානුශාසනා පැවැත් වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ